ආයි බොහෝ වේවා. දරුවන් සරණයි. මනුෂ්‍යත්වයේ ගරුත්වය පෙරදරිව තියස අපි සුපුරුදු පරිදි අදත් සුපුරුදු වේලාවටම ඔබගේ ආලින්දයට මේ ගොඩවදින්නේ ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනත් රැගෙනයි. ඉතින් සුපුරුදු පරිදිම අපිට හිටපු අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථයේ සඳහන් වන තවත් දහම් කාරණා කීපයක් විග්‍රහ කර ගැනීමට තමයි අදත් අපේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ. ඉතින් ඒ සඳහා සුපුරුදු පරිදි අපගේ සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අපගේ දේශකයන් වහන්සේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් අදත් වැඩමවා වදාරා සිටිනවා. අපි ප්‍රථමව අපේ නායක ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව වැඩසටහනට පිළි අරගෙන සිටිමු. නම කියනට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළි අරගනු ලබනවා. ඉතින් සුපින්නතුනේ පෞගිය වැඩසටහන් මාලාව තුළදීම මේ ධර්ම විනිශ්චය දහම් ග්‍රන්ථයේ තියෙන වටිනා වැදගත් විශාල දහම් මාතෘකා දහම් සාකච්ඡා කීපයක්ම අපේ ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට පැහැදිලි කරලා දුන්නා. අවසර අපේ ස්වාමීන් වහන්සේ මේ දහම් විනිශ්චය ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ සමගාමීව තියෙන මාතෘකාවක් සහ ඒ නිතරම මේ සමාජයේ භාවිතාවන මාතෘකාවක් එහින් මම අද මේ වැඩසටහන ආරම්භ කරන්න සිතනවා අවසර අපේ ස්වාමීන් වහන්සේ මේ නොදැන කරන පව්කම් වලට විපාක තියනවාද අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් සමාජයේ තියෙන කතිකාවක් මේ බෞද්ධයින්ට පමණයි මේ කර්මය කියන දේ විපාක කියන දේ ලැබෙන්නේ අපි බෞද්ධ නොවෙනවා නම් අපි අබෞද්ධ නම් අපි මේ ධම අපි මේ අපිට මේ කර්මය කියන දේ ලැබෙන්නේ නැහැ. අපි නොදැන පවක් කරොත් ඒක කොහොමද පාපයක් වෙන්නේ? පාපයක් වෙන්න චේතනාව අවශ්‍යයි. මේ ආදී විවිධාකාර මතිමතාන්තර තිබෙන අපේ ස්වාමීන් වහන්සේ. ඒ පිළිබඳව අපිට නිවැරදි මඟ පෙන්වීමක් අපි ඔබ වහන්සේගේ බලාපොරොත්තු. පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි බොහොම වැදගත් දහම් පැනයකින් වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතිවල වැඩසටහන් වලදී කතා කළා අරවින්ද මහත්මයා මේ චේතනාව කියන්නේ මොකක්ද කියන. එහෙමයි. එතකොට හුඟක් දෙනා හිතාගෙන ඉන්නේ අර තමන්ගේ මනසේ මතුවෙන යම් යම් අදහස් චේතනාව හැටියට වරදවා ගන්න. චේතනාව කියන්නේ ක්‍රියාසාධක බලය. එතකොට ඒ වෙලාවේ යමක් කරනකොට අපේ කය, වචනය හසුරුවන්නේ ඒ අදාළ චේතනාව විසින්. එතකොට ප්‍රාණඝාත අකුසලයක් හෝ වෙනත් අකුසල කර්මයක් යම් කිසි කෙනෙක් කරද්දී මේක කුසලයක්ද අකුසලයක්ද කියලා නොදැන යමක් කරනකොට ඒක තමයි බොහෝ දෙනා නොදැන කරන අකුසලයයි කියලා අර්ථකථනය කරන්නේ. එහෙමයි. එතකොට ප්‍රාණඝාතයක් හෝ වෙන යම් අකුසලයක් හෝ සිද්ධ වෙන්නට අදාළ වෙන මූලික කාරණා ටිකක් ඒ කාරණා ටික සම්පූර්ණ වෙනවා නම් එතන කර්මය සම්පූර්ණ වෙනවා. ඒකට මේක පිනක්ද පවක්ද කියලා Taman සතු දැනුම ඒකට අදාළ කාරණයක් නෙමෙයි. එහෙමයි. දැන් යම්කිසි අකුසල කර්මයක් සිද්ධ වෙන්නට ප්‍රධාන වශයෙන්ම මූලික වෙන මානසික සාධක තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. එහෙමයි. එතකොට ඒ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් මූලික වෙලා යම් කෙනෙක් අපි හිතමු ප්‍රාණඝාතය සිද්ධ කරනවා නම් එතනදී කරුණු පහක් සම්පූර්ණ වෙන්නට ඒක සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනාව ඒ සඳහා උපක්‍රම කිරීම එයින් ඝාතනය වීම එහෙම දැන් එතකොට මේ කරුණු පහෙන් මේක පෞකමක් වීම දැන ගැනීම කියලා එහෙම කාරණයක් නැහැ. එතකොට ඒක පාපයක් කියලා හිතාගෙන කළා වුණත් කුසලයක් කියලා හිතාගෙන කළා වුණත් ඒක මෙතනට අදාළ කාරණයක් නෙමෙයි. අර කරුණු ටික සම්පූර්ණ වෙනවා නම් ඒ ඔස්සේ Tamanගේ කය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීම නිසා අදාළ සත්‍යය මරණයටපත් වෙනවා නම් එතන අවශ්‍ය කරුණු ටික සියල්ලක්ම සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ හුඟක් වෙලාවට අහන්නේ මේ සමාජයේ තියනවා සමාජය විසින් පනවාගත්තු නීති රීති එහෙමයි. එතකොට ඒ නීතිවලදී නම් අර නොදැන යම්කිසි වැරද්දක් කළොත් ඒ අයට යම්කිසි සහනයක් හෝ සමාවක් තියෙනවා. එහෙම. වරද දැනගෙන කරපු කෙනාට වඩා වැඩිපුර දඬුවම් පමුණුවනවා. ඒක ලෝකයා විසින් පනවාගත්තු නීති රීතිවලදී ක්‍රියාත්මක වෙන රටාව. එහෙමයි. එතකොට දැන් මහානායක හඳුර විශේෂයෙන් මේකෙදි පැහැදිලි කරනවා කුසල කුසල කර්ම ක්‍රියාත්මක කරන්නත් කවුරු හරි අධිපතියෙක් හිටියනම් සමහරට නොදැන කරන ඒවට පොඩි සහනයක් ලැබෙන්න පුළුවන්. නමුත් කුසල කුසල කර්ම විපාකයේ කියන ඒවා කාගේවත් ආධිපත්‍යක් මත දඬුවම් හෝ සැප විපාක ලැබෙනව නෙමෙයි. එහෙමයි. දැන් බෞද්ධ නොවනාගම්වල අය විශ්වාස කරන්නාසේ දෙවියන් වහන්සේ ඉදිරිපත් වෙලා අපට වරද්දට දඬුවම යහපතට සැප විපාකය ලබා දෙනවා කියන පදනමක් මෙතන ඇත්තේ නැහැ. එහෙමයි. ඒතර බුදුදහමේ පැහැදිලි කරන්නේ හේතුඵල ක්‍රියාවලිය. එතකොට ඒක තමන් දැනගත්තත් නොදැනගත්තත් අනිත් අය පිළිබඳව මොනවා හිතුවත් අදාළ සාධකය මතු වුණා නම් ඊට අදාළ ඵලය ජනිත. එතකොට උදාහරණයක් ඇටියට මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා. දැන් කාමරයක පහනක් දැල්වලා තියෙනවා. ඒ පහන යම් කිසි කෙනෙක් ගිහිල්ලා නිවනවා මේ පහන නිවවහම මේ කාමරය අඳුරු වෙනවා කියලා දැනගෙන කාමරය අඳුරු කිරීම සඳහා පහන නිවනවා. එහෙමයි. එතකොටත් පහන නිවුණු ගමන් කාමරය අඳුරු වෙනවා. යම් කිසි කෙනෙක් එහෙම දෙයක් දන්නේ නැහැ මේකෙන් අඳුරු වෙනවද මොකද්ද වෙන්නේ කියලා සංඥාවක් නැහැ හැබැයි ඔහු ගිහිල්ලා මොකක් හරි හේතුවකින් අර පහන නිවනවා එහෙමයි නිවපු ගමන් ඒත් අඳුරු වෙනවා එතකොට මේ පහන නිවුවහම අඳුරු වෙනවා කියලා දැනගෙන හිටපු කෙනා ඒක කළත් එකම ප්‍රතිඵලය මේක පහන නිවුවහම මේක අඳුර වෙනවයි කියලා දැන නොගත් කෙනා ඒක කළත් එකම ප්‍රතිඵල. එහෙමයි. එහෙමයි. අපි හිතමුකෝ දැන් පොඩි දරුවෙක් ගිහිල්ලා පහන නිව්වා කියලා. ඒතර පොඩි දරුවට ඒක සංඥාවක් නැහැ. නමුත් ඒත් ඒ අඳුරු වීම හැමම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි අදාළ සාධක ටික සම්පූර්ණ වෙච්ච තැන අකුසල කර්මය සම්පූර්ණ වෙනවා. ඒක දැනගෙන කළත් නොදැන කළත්. දැන් කුඩා දරුවෙක් අපි හිතමු පොඩි කෘමි සතෙක් දැක්කහම එතකොට ඒ සතාව ගිහිල්ලා අතින් අල්ලලා හෝ එහෙම නැත්නම් මොකක් හරි ලී කෑල්ලකින් හරි තලලා අර සතාව ඝාතනය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් උගේ අල්ලගෙන අඬු කඩන්න පුළුවන්. එහෙම. එතකොට දැන් මේ පොඩි දරුවට අදහසක් නැහැ මේකෙන් අකුසල් සිද්ධ වෙනවා, පව් සිද්ධ වෙනවා. එහෙම කතාවක් ඒ දරුවට නැහැ. එහෙම. එතකොට ඒ දරුවට හැබැයි අර කරුණ ටික සම්පූර්ණ වෙන සතෙක් වීම දරුවන් දැනගත්තත් නොදැනගත්තත් ඒ පණ ඇති සතෙක්නේ ඊළඟට අර සාමාන්‍ය අජීවී දෙයකට වඩා මෙතන නලියනවා පෙන්නකොට යම්කිසි ජීව සංඥාවක් ඒ දරුවට එනවනේ. එහෙමයි. එතකොට සතෙක් බව දැන ගැනීම කියන එකත් සාංශාරික ඇසුරත් එක්කලා ඒ දරුවට කොච්චර පුංචි වුණත් අර නලියනකොට සතෙක් කියන අදහස ඒ දරුවට එනවා. එහෙමයි. ඊළඟට වදක චේතනාව කියලා කියන්නේ මෝ මරණවාය මේ කියන විදිහේ බරපතල අදහසක් ඇතත් නැතත් අර දැන් මේ නලියනකොට මේ අඬුව කඩලා අයින් කරන්න ඕන කියන අදහසක් එනවනම් ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා දැනගත්ත නොදැනගත්ත කියලා අදාළ වෙන්නේ නැහැ. අර අඬුව කඩලා අයින් කරන්න සිටීම තමයි වදක චේතන. එහෙමයි. එතකොට ඒ චේතනාව විසින් තමයි අර දරුවගේ අත ක්‍රියාත්මක වෙන මෙහෙම ඇදලා මේ අඬුව ගලවලා අයින් කරන්නේ. අපි හිතමු කුරුමිනියක් අල්ල ගත්තොත් උගේ අඬුවක් ඇදලා ගලවන්න පුළුවන්. එතකොට ඒකෙදි අර වදක චේතනාව සහ ඒ අනුව ක්‍රියාත්මක පත්තරේ ක්‍රියාත්මක වීම මත අර අර කුරුමිනියට එක හඬුවක් අහිමි වෙනවා. එහෙමයි. එතකොට ඒ ප්‍රතිඵලයක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ එතකොට සම්පූර්ණම මේ ක්‍රියාවට අදාළ මේ සාධක ටික සම්පූර්ණලා කිසිම අඩුවක් නැතුව අර දරුවට අකුසල කර්මය සිද්ධ වෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේ කවර ආගමක වුණත් මේක පිළිගත්තත් නැතත් ඒ සියලු දෙනාම මොන අදහසින් හරි යම්කිසි අකුසලයක් කට අදාළ සාධක ටික සම්පූර්ණ කරනවා නම් එතනදී අකුසලයේ සිද්ධ වෙනවා. එහෙම. එතකොට දැන් අර පොඩි දරුවා කලේ සතාගේ අඬුවක් ගලවලා අයින් කිරීම නම් Tamanට සසර ගමනේ අතක් පයක් අහිමි වෙන්නේ කර්මය බලපාන. එතකොට ඒ දරුවා කලේ ඒ සතාගේ සම්පූර්ණ ජීවත් වීමේ සාධක ටික අහෝසි කිරීම නම් ඒ කර්ම විපාකයෙන් ඒ දරුවාට අකල් මරණ වලට පැමිණෙන්නට ඒක හේතුවක් වෙනවා. එහෙම. හැබැයි දැන් ඒක දැනගෙන කළාම අර චේතනාවත් එක්කලා එහෙම නැත්නම් දැන් මේක වරදක් කියලා දන්නවනේ. ඒ දන්න නිසා පසුතැවීම් බහුල වෙන්නට පුළුවන්. එහෙමයි. ඉතින් පසුතැවීම් බහුල වුණොත් ඒ කර්මය ඒ පසුතැවීම හේතු කොටගෙන පසුව වඩා බලවත් වෙන්නට පුළුවන්. එහෙමයි. හැබැයි කරන මොහොතේදී නොදැන කරන කර්මය තමයි වඩාම බල සම්පන්න වෙන්නේ. වඩාම විපාක අධික වෙන්නේ. ඒ මොකද එතනදී මෝහය මූලික වෙනවා. අපි අර මුලින් සඳහන් කළ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුනනේ අකුසල කර්මවලදී බලපාන්නේ. එතකොට මෝහය වඩා බලවත් වෙනවා අපි හරිහැටි කර්මයේ කර්ම විපාකය නොදැන ගන්න. එතකොට මෝහය වඩා බලවත් වෙච්ච කර්මය වඩාත් බලවත් වූ විපාකයක් ඇති කරනවා. එතකොට මේ විශ්ව ධර්ම න්‍යාය තුල නොදන්නා බව දුර්වලකම එහෙම නැත්නම් අසරණ බව හීන බව ඒවා නිදහසට කාරණා නෙමෙයි. එතකොට දුබල බව මේ විශ්ව ධර්මතාවයේ අනුව බොහෝ පීඩා විඳින්නට හේතුවක්. එහෙමයි. දැන් බැලුවෙන් පස්සේ සත්වෝ සසරේ දුක් විඳින්නේ නිරේ ඉපදිලා එහෙම දුක් විඳින්නේ මොකක් නිසාද කියලා බැලුවෙන් පස්සේ ඒ නිරය උපදින්නට කරන බරපතල පාපය ඒකේ ආදීනව තේරුම් නොගැනීම නිසා තමයි එයා නිරය උපදින තරම් බරපතල පව්කම් කරගන්නේ. එහෙමයි. එතකොට ලෝකයේ සත්ව යම්තාක් දුක් විඳිනවා නම් නිරය ත්‍රිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ ආදී සතර පායවල ඒ සියලු දුක්ඛම් කටළු විඳින්නට ප්‍රධාන හේතුව තමයි නොදැනීම. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා යම්තාක් සත්වෝ මේ පංචස්කන්ධය නැමැති පීඩාව විඳිනවා නම් ඒ සියලු පීඩාවන්ට හේතුව තමයි නොදැනුවත් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොදැනුම. එහෙමයි. ඉතින් ඒ නිසා නොදැනුවත් බව අවිද්‍යාව කියන එක හේතුඵල ධර්ම න්‍යාය තුල නිදහසට කාරණයක් නෙමෙයි ඒ දුබල බව කියන එක තමයි ලෝකයේ සියලු දඬුවම් ලබන්නට ප්‍රධාන හේතුව. එහෙම. ඒතර දඬුවම් කිව්වන් පස්සේ සත්වයින් විසින් ලබා දෙන, මිනිස්සයින් විසින් ලබා දෙන, රජුන් විසින් ලබා දෙන දඬුවම් කියන කතාව නෙමෙයි. ඒවැදී යම් සමාවක් ලැබෙන්න පුළුවන්. විශ්ව ධර්ම න්‍යාය මත බරපතලම දඬුවම් ලබන්නට ප්‍රධානම හේතුව තමයි නොදැනුම. ඒ නිසා දැන් මේ කාරණය මිලින්ද ප්‍රශ්නයේදී දක්වලා තියෙන උපමාවකින් නාගසේන හාමුදුරන්ගෙන් මිලිඳු රජුව අහනවා ස්වාමීනි නොදැන කරන අකුසලයේද දැන කරන අකුසලයේද වඩා බලවත්. එතෙන්දී මිලිඳු රජු නාගසේන හාමුදුරුව පැහැදිලි කරනවා මහරජතුමනි ගිනිගෙන රත් වූ ගිනි ගුලියක් යම්කිසි කෙනෙක් දැනගෙන අල්ලනවා. යම්කිසි කෙනෙක් ඒක රත් වෙලා ගිනිගෙන තියෙන්නේ කියලා නොදැන අල්ලනවා. දෙන්නගෙන් වඩා අත පිච්චෙන්නේ කාගේද? නොදැන අල්ලන කෙනාගේ පිච්චෙන. අතට දන්නා කෙනා ඒක ඇල්ලුවා වුණත් ගිනිගෙන රත් වෙලා තියෙන බව දන්න නිසා යන්තමට අල්ලලා ඉක්මනට අත ඉවත් කරගන්න. එහෙම. හැබැයි අර නොදන්න කෙනාට එහෙම එකක් නැහැ. ඒ වගේ මේක පාප කර්මයක් මේක අකුසලයක් කියලා දන්න කෙනා යම් හේතුවක් නිසා යම් ආවේගයක් නිසා යම් පෙළඹවීමක් නිසා ඒ අකුසලය කළා වුණත් ඉක්මනට ඒක කරලා ඉවර කරලා ඒකෙන් හිත නිදහස් කරගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ සත්තුමවලා තියෙන්නේ අපට මරාගෙන කණ්ඩායි දෙවියන්ට පුද පූජා පවත්වන්න සත්තු මැරීම වරදක් නැතය. එතකොට බඩගින්න නිසා සතෙක් මරාගෙන කෑවට කමක් නැතය. වැඩිපුර තියෙන තනින් අපි ටිකක් ගත්තට කමක් නැතය. එහෙම නැත්නම් ලෝකේ අසාධාරණයක් ඒ අනි එක්කෙනෙකුට විතරක් වැඩිපුර තියෙන එක ඒගොල්ලන්ගෙන් අරගෙන නැති මිනිසුන්ට දුන්නට කමක් නැත. ඒ විදිහට මොන කාරණා පදනම් කොටගෙන ආගමික සම්මුති, සමාජ සම්මුති, තම තමන්ගේ පෞද්ගලික සම්මුති, කවර සම්මුතියක් මත හෝ පිහිටලා අපි ඒක වරදක් කියලා නොදැන කරනකොට අපි ඉක්මනින් ඒක ඉවර කරලා ඒකෙන් නිදහස් වෙන්න බලන්නේ නැහැ. ඒකේ හොඳට යෙදිලා පළපදියම් වෙලා ඒක කරනවා. එහෙමයි. එතකොට චේතනා වශයෙන් ගත්තහම උනත් වැඩිපුර කාලයක් අපේ සිත ඒ අකුසලයත් එක්ක රැඳෙනවා. එතකොට අභිධර්මයේ පැහැදිලි කරනවා චිත්තචෛතසිකවල ස්වභාවය එක් ක්ෂණයකදී කියන්නේ අසුරුසනක් ගන්න වෙලාවක ඇසිපිල්ලමක් හෙලන වෙලාවක සිත් කෝටි ලක්ෂයක් විතර ඇති එතකොට දැන් අපි ඒක වරදක් කියලා දැනගන්න කරනකොට අපි ඉක්මනින් ඒක කරලා නිමා වෙන්නට සූදානම් වෙනවා. එතකොට අර සිත් ඇති වෙන ප්‍රමාණය අඩුයි. එහෙම. හැබැයි අපි ඒක දන්නේ නැති වෙනකොට අපි හොඳට ඒකේ යෙදිලා කරනකොට වැඩි වාර ගණක් සිත් ඇති වෙනවා. එතකොට ආත්ම බොහෝ ගණනක් ඒ අකුසලේ විපාකයේ විඳින්නට එය හේතුවක් වෙනවා. එහෙම. ඉතින් ඒ විදිහට ලෝක සම්මුතියත් එක්කලා බලලා ඒ කියන්නේ රටක ලෝකයක පවතින නීති රීති සමාජ සම්මුති ඒවත් එක්කලා බැලුවහම නම් නොදන්නා කෙනාට සහනයක් ලැබෙන්නට ඕන දැනගෙන වැරදි කරන කෙනාට වඩා හැබැයි විශ්ව ධර්ම න්‍යාය ඊට වඩා ආත්පසින් වෙනස් දුර්වලකම නොදන්නා බව නොඇතහෙන ගතිය ඒක තමයි බරපතලම දඬුවම් විඳින්නට යෝග්‍ය වූ දුර්වලකම වෙන්නේ. එහෙමයි. ඉතින් හැබැයි අපි අනිත් පැත්තෙන් තේරුම් ගන්නට ඕන අර යම් කිසි කෙනෙක් මේක දැනගත්තාම පශ්චාත්තාවපයක් ඇති වෙන්නට පුළුවන් අනේ මගේ අතින් වරදක් වුණා කියලා. දැන් ගොඩක් දෙනා දකින්නේ දැන් අරවින්ද මහත්මයා කිව්වේ අර බෞද්ධයින්ට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ බෞද්ධ නොවේ නම් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමයි. එතකොට විශ්ව ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධයාට අබෞද්ධයාට කියන හංවඩුවක් මත නෙමෙයි. එහෙමයි. ඒක කාටත් පොදු ධර්මතාවයක්. ඒකයි අර මහානායකහරු කියන්නේ අර පහන නිවන් පස්සේ අඳුර ආලෝකේ නැති වෙලා අඳුර මතු වෙනවයි කියන එක ඒකට බෞද්ධද බෞද්ධද ලොකුද පොඩිද දැනගෙනද නැද්ද කියන කතාවක් ඒකට අදාළ නැහැ. එහෙමයි. හැබැයි බෞද්ධයින් හැටියට කුසල කුසල කර්මයේ තේරුම් ගත්තාම අපට පොඩි බයක් ඇති වෙනවා දැන් මේකෙන් අකුසලයක් සිද්ධ වෙනව නේද කියලා. ඒ බය ඇතිවීම නිසා අර සිද්ධ වෙච්ච සිද්ධියට අපි ලොකු අගයක් ආරෝපණය කරනවා. එහෙමයි. ඒක වරදක් කියන ලොකු අගයක් ආරෝපණය. ඒ ආරෝපණය කළාට පස්සේ අපිට ඒකෙන් මනස ගලව ගන්න ටිකක් අමාරුයි. දැන් අපේ පෞද්ගලික අත්දැකීම් ගත්තහම උනත් ඉස්සරම අපි මල්ලාසනයක් පිරිසිදු කරනකොට කොස්සක් හරි නැත්නම් තුවායක් හරි අරගෙන පිහදාගෙන පිහදාගෙන යනවා ඒ කූඹි ඉන්නවද සත්තු ඉන්නවද උන් මැරෙනවද එහෙම මොකක්වත් එකක් නැහැ අපිට තියෙන්නේ ආසනය සුද්ධ කිරීමේ අවශ්‍යතාවය විතරයි. ඒතර කූඹි හිටියද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ ටික ටික ධර්මයේ පිළිබඳව දැනගන්නකොට ඒ කූඹි මරන්න අපට කූඹි මරන්න අරමුණු කරගෙන මේ මල්ලාසනේ පිහදානව නෙමෙයි හැබැයි පිහදානකොට කූඹි ඉඳද්දී අපි උන් නොසලකා හරලා උන් තලාපෙලා ඒක පිහදානවන ඒක වරදක් ඒකෙන් සූක්ෂම විදිහට අපේ මනසේ අකුසල් මතුවෙන්න පුළුවන්. දැන් ඒ අකුසල් මතුවෙනවා කියලා කියන්නේ අරවින්ද මහත්මයා දැන් අපි හිතමුකෝ කූඹියා එකවරක් කියලා දැම්මා කියලා. ඊට පස්සේ ආයෙත් මූ අනිත් පැත්තෙන් එනවා. ඒ දෙවනි පාර තුන්වෙනි පාර එනකොට අපිට කරුණාවක් නෙමෙයි. ඊට පස්සේ මල්ලාසනය සුද්ධ කිරීමේ අදහසට වඩා මේක ආයෙත් එනවනේ කියන තියම් දේශයක් පතු වෙනවා. එහෙමයි. එතකොට ඒවා ඊටාම සූක්ෂමව සිද්ධ වෙනවා. එතකොට අපි මූණකට හොදන්න ගිහිල්ලා වෙලා වතුර බේසමේ කූඹි ඉන්නවනම් ඉතින් මුලදී මිහිමින්සරේ අයින් කරන්න උත්සාහ කරනවා ඒක අයින් කරන්න බැරුව ආය ආය එහෙම මෙහෙන් එතනටම පනින්න උත්සාහ කරනකොට අපිට ඊට පස්සේ පොඩි නුරුස්සන ගතියක් තමයි ඇති වෙන්නේ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ ඊටාම වේගවත් අපේ සිතුවිලි වෙනස් වෙන්නට පුළුවන්. එහෙම වෙනස් වුනහම අපි පරපතල අකුසල් සිද්ධ කරගන්නවා. ඉතින් ඒ වගේ තැන්වලදී හුඟක් වෙලාවට අපිට මූලික වශයෙන් අදහසක් නැහැ ඒ සතා මරන්නයි මේක කරන්න කියලා. නමුත් කරගෙන යද්දී ඒ විදිහට නොසලකිලිමත් බව සහ සූක්ෂම ද්වේෂය නිසා කර්ම සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේවා දැනගත්තට පස්සේ අපිට අර වෙනද වගේ සැහැල්ලුවෙන් මල්ලාසනේ පියදා ගන්න බැරි වෙනවා. එහෙමයි. එතකොට අර හැම එකක් ගැනම පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මේක මහා වදයක් වෙනවා. එහෙමයි. ඒක දිහා බලලා කෙනෙක් කියන්න පුළුවන් ආ ඕවා ඉතින් දැනගත්තාමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඕක ගැන එච්චර හිතන්නේ නැතුව කළාම ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමයි. මම නම් ඕවා ගැන වැඩි හිතන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. එතකොට අපටත් බැලූ බැල්මට පේනවා මට වුණත් එහෙම හිතිලා තියෙනවා එක්තරා කාලෙක මේක ඇත්තටම නොදැන හිටියනම් මීට වඩා පහසුයි නේද මේ දැනගත්තාම පුදුම කරච්චලයක් නේ තියෙන්නේ. ඉතින් ඒකම කොච්චර හරි මතක් වෙනවා. මතක් වෙලා ඊට පස්සේ අපිට වැඩ කරගන්න බැරි මට්ටමකට එනවා. ඒතොර නිකන් අකර්මණ්‍ය වීමක්ද එකෙන් වෙන්නේ කියලා. කෙනෙක් එහෙම තර්ක කරන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒක අකර්මණ්‍ය වීමක් නෙමෙයි අපි හැම කෙනාම ඔය සම්දිස්ථානය පසු කරන්නට අපිට සිද්ධ වෙනවා. ඒ මොකද එහෙම නැති වුණොත් මොකද වෙන්නේ හැමදාම අපි අර නොදැනුවත්කමින් දේවල් පවත්වාගෙන දැන් බෞද්ධයෙක් සහ බෞද්ධයෙක් ප්‍රාණඝාතයක් කරනකොට බෞද්ධයා පසු අබෞද්ධයාට පසුතැවීමක් නැහැ මොකද ඒක පාපයක් හැටියට හිතන්නේ නැහැ ඒක කළා එච්චරයි එහෙමයි එතකොට පසුතැවීමෙන් සිද්ධ කරගන්නා කර්මය අබෞද්ධයාට නැහැ එහෙමයි හැබැයි බෞද්ධයා මේක අකුසලයක් කියලා දන්න නිසා බොහෝ පසුතැවිලා කර්මය බරපතල කරගන්න. එහෙමයි. එතකොට ඒ ඒ අනුව බැලුවොත් මේක නොදැන ඉඳීම හොඳයි කියලා තමයි අපිට පේන්නේ. එහෙමයි අවසරයි. දැන් ඔතන තමයි අර වැරදියට වටහා වැරදියට වටහා ගන්න. හැබැයි අපි ඒක මෙහෙම තේරුම් ගන්නට ඕන බෞද්ධයාට ඒ පිළිබඳව ඇති වෙන පශ්චාත්තාපය නිසා තමයි ඔහු නැවත ඒ බඳු වරදක් නොකර ඉන්නට වෑයම් කරන්නේ. එහෙමයි. එතකොට දැන් අපි අර විනය සම්බන්ධව පහුගිය සතිවල කතා කළේ. එතකොට මූලික අවස්ථාවේදී ඒ ඒ වැරද්ද කරගෙන යනවා. ඊට පස්සේ විනය පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. විල පිළිබඳව සැලකිලිමත් වෙනකොට මේක කරන්නත් බෑ. හැබැයි නොකර ඉන්නත් බෑ. මනසින් පෙළඹවීම නැති වෙනවා. ඔය අර්බුදයට පැමුණුනාට පස්සේ තමයි අපි කොහොමද මනස පාලනය කරගන්නේ කොහොමද තන්ට සුදුසු විදිහට කටයුතු කරන්න කියලා ඉගෙන ගන්න. එහෙමයි. ඒ වගේ අපිට මේකෙන් අකුසල් මේ මේ විදිහට සිදු වෙනවායි කියලා නොදැනගන්න කෙනා කිසිම දවසක වරදින් මිදෙන්නේ නැහැ. ඒ තනත්තා මෙලවත් සසරෙත් අර අවිද්‍යාවත් එක්කලා ඒ වැරද්ද කරගෙන යනවා. එහෙමයි. ඒතර වරද දැනගත්තාම පසුතැවීමක් ඇති වෙනවා. පසුතැවීමෙන් කර්මය ටිකක් බලවත් වෙන්නට පුළුවන්. හැබැයි බලවත් වුණාට ඒ තනත්තා ඒ වරදින් මිදෙන්නට නැගී සිටින්නට එයම සාධකයක් වෙනවා. පශ්චාත්තාපය කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. පසුතැවීමත් අකුසලයක් තමයි. දැන් අර ඒරකපත්තනාග රාජ්‍යගේ කතාව එහෙම අපිට පේනවානේ පසුතැවීමම නෙදුගති උපදින්නට හේතු වෙන්නේ. ඒ නිසා පශ්චාත්තාපය කියන්නේ අකුසලයක්මයි. හැබැයි මේ පසුතැවීම පසුකාලීනව අකුසලයෙන් මිදෙන්නට ඒතනත්තා පොළඹවන ආසන්න හේතුවක් විය හැකියි. පසුතැවීම නෙමෙයි අතට ප්‍රඥාවයි ඒකට උදව් වෙන්නේ. එහෙමයි. නමුත් මේ ප්‍රඥාව උපදින්නට ඒතනත්තාට මේ පීඩාව, කියන්නේ දුක කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානය උපදවන්නට ස්වභාවික සාධකයක්. එහෙමයි. දැන් දේවදත්ත හාමුදුරුව අනන්තරේ පාප කර්ම කරගත්තා. ඒ කර්මය නිසා නිරේ පැහැෙනවා. හැබැයි එතනින් මිදිලා manuss ලෝකයට පැමුණුනහම පසේ බුද්ධත්වයට පැමිණෙන්නට ඒ සාංශාරික වශයෙන් කරපු පුහුණු කරපු පාරමිතා උදව් වෙනවා. ඒ වගේම අර අත්දැකීම. يعني මෙහෙම කළොත් මෙහෙම වෙනවා. මේකෙන් මේකයි විපාකය. එතකොට මේ මේ කර්මය කර්මඵලය පිළිබඳ තහවුරු වෙන්නේ අර දුක් විඳීම හේතු කොට. එහෙම නැත්නම් වෙන කෙනෙක් කිව්ව පමණට අපිට දේවල් එහෙම පිළිගන්නේ නැහැ. දැන් ඔය තරුණ දරුවන්ට යම් යම් උපදෙස් දුන්නට වැඩි හිටියෝ ඒවා පිළිගන්නේ නැහැ සමහරු. ඇයි පිළිගන්නේ නැත්තේ? එයාට එහෙම වීමේ අත්දැකීම තාම විඳලා නැහැ. ඒතර අත්දැකීම් විඳලා ඒ දුක පීඩා මතුවෙනකොට තමයි අම්මා කිව්ව දේ හරි තාත්තා කිව්ව දේ හරි කියලා එක පැත්තකින් ඔවුන් පිළිබඳව ගෞරවයක් විශ්වාසයක් ඇති අනිත් පැත්තෙන් මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියන අවබෝධය ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක සද්ධා උපදවන්නටත් හේතු වෙනවා ප්‍රඥාව උපදවන්නටත් හේතු. එහෙම. ඉතින් ඒ නිසා බෞද්ධයෙක් හැටියට කරුණු දැනගත්තාම ඒකෙන් යම්කිසි පසුතැවීමක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි එයම ඒ තනත්තාට ඒ නැගී සිටීමේ යම්කිසි පසුබිමක් හදනවා. වරදවා ගන්නට එපා. පසුතැවීම නිසා අපි වරදින් වළකිනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඒ පීඩාව එතනත්තාට වරදින් නැගී සිටින්නට යම් පසුබිමක් හදන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒ වරද නොදැනගෙන කටයුතු කරනකොට ඒ නොදැනුවත් බව නැමැති මෝහය ඒ වෙලාවේ අකුසල කර්මය බලවත්ව කරගන්නටත් හේතු වෙනවා. පසු කාලීනව ඒ තැනත්තාට අකුසලයෙන් මිදෙන්නේ නැතුව නැවත නැවත අකුසලෙහි යෙදෙන්නටත් ඒ නොදැනුවත් බව හේතුව. එහෙමයි. ඒ නිසා නොදැන අකුසල් කිරීම කියන එක ඔය දෙපැත්තෙන් කොයි පැත්තකින්වත් සහනයක් නැහැ. එහෙම. හැබැයි ඒකෙන් තවත් දෙයක් කියනවා දැනගෙන අකුසල් කරාට කමක් නැහැ කියන එකක් නෙවෙයි මේකෙන් කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි දැනගත්තාම අකුසලෙන් වළකින්නට ඕන. හැබැයි අර යම්කිසි කෙනෙක් දැන දැනත් අකුසලයක් කරනවා නම් ඒක හොඳයි කියලා අනුමත කිරීමක් නෙමෙයි. සාධක හැටියට ගත්තන් පස්සේ අර නොදැන කරනවට වඩා කර්මය අඩු වෙන්නට පුළුවන්. හැබැයි පසුතැවීමේ සාධකයේ එකතු වුණොත් අකුසල කර්මය හැටියට වැඩි වෙන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ඒ පසුතැවීම සියලු කල්හි අකුසලෙන් නැගී සිටින්නට උදව්වක් වෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. දැන් කෙසේ වෙතත් විමසිලිමත් භාවය කියන එක ඉතින් අතිශය වැදගත් වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ වටිනා දහම් සාකච්ඡාවක් අපිට මේ දේශනා කරමින් ඉන්නේ කෙටි විරාමයක් සඳහා අපි ප්‍රධාන පාලක මැදිරි හා සම්බන්ධ වෙලා ඉක්මනින් වැඩසටහනට එකතු අපි සුපුරුදු පරිදි නැවතත් වැඩසටහනට සහභාගී වෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරමින් ඉන්නවා මේ දැන කරත් නොදැන කරත් ඒක වෙන විපාකය සමානයි. නොදැන කරනවා නම් ඒක බරපතලයි කියන එක. ඒකම තමයි මේකට බරපතල වෙන්න හේතුව නොදැනීමමයි කියන එක. ඒ කියන්නේ අවිද්‍යාවම හේතුවක් වෙනවා. ඒක දෙවිධයකින් බලපානවා. කරන මොහොතේ කර්මය වඩා බලවත් වෙන්නටත් ඒ අවිද්‍යාව බලපානවා. දිගින් දිගටම මේ අකුසල කර්මය තුළ නිරත වෙමින් ඒන් මිදීමේ මගක් නොසොයා එහෙම නැවත නැවත ඒ අකුසලයේහි නිරත වෙන්නටත් ඒ නොදැනුවත් බව හේතුවක්. එහෙම අපේ ස්වාමීන්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ විදිහට හිතෙන්න පුළුවන්. දැන් අපි කුඹුරු ගොවිතැන් කරනකොට අපි යම් කිසි විදිහකට පොළවත් සමග වැඩ කරනකොට මොන යම් හෝ වැඩ කටයුත්තක් අපි කරනකොට අපි අතින් කුඩා නොදැන ප්‍රාණීන් ඝාතනය වෙනවා. ඇවිදිනකොට හරි යම්කිසි මොනවා හරි ක්‍රියාවකදී සිද්ධ වෙනවා. මේවත් අකුසල්ද අපේ ස්වාමීන් වහන්සේ? ඔව් ඒකත් වැදගත් ප්‍රශ්නයක්. දැන් නොදැන අකුසල් කරනවා කියනකොට සමහරු ඕකත් ඒකට සම්බන්ධ කරගන්න. එහෙමයි. දැන් කුඹුර කොටනවා කියන්නේ අකුසලයක් නෙමෙයි. ඒක තමන්ගේ දිවි පවත්වන්නට කරන කාර්යය. ඇවිදිනවා කියන එක අපරාධයක් නෙමෙයි. ඒක තමන්ගේ අවශ්‍යතාවය සඳහා කරන කාර්යය. එහෙමයි. ඒතර ඇවිදගෙන යනකොට අපි නොදැක සතෙක් කකුලට පෑගෙනවා කියන එකේදී සතෙක් වීම හරි. හැබැයි සතෙක් බව දැන ගැනීම කියන එක සිද්ධ වෙලා නැහැ. මොකද එතන අපි දැකලා නැහැ ඒ සතා. එහෙමයි. ඊළඟට සතෙක් බව දන්නේ නැති නිසා ඌ මරන්නට කියලා වදක චේතනාවක් අපේ සිත තුළ පහළ වෙලත් නැහැ. එහෙම. ඒ සඳහා උපක්‍රම කරනවා කියන එකක් සිද්ධ වෙලත් නැහැ. හැබැයි සතා මැරිලා තියෙනවා. සතෙක් වීම සතා මරණයටපත් වීම කියන මේ ස්වභාවික සිදුවීම් දෙක වෙලා තියෙනවා. එහෙමයි. Tamange පැත්තෙන් වෙන්නට ඕන මානසික සහ කායික සහදායකත්වයකට යෙදিলা නැහැ. ඒ කියන්නේ සතෙක් බව දැන ගැනීම වදක චේතනාව සහ ඒ සඳහා උපාය යෙදේ. ඒ නිසා ඇවිදගෙන යනකොට නොදැක සතෙක් පෑගිලා මරණයටපත් වීම නොදැන කරගත්තු අකුසලයක් කියලා කියන්න බෑ මොකද ඇවිදගෙන යාම කියන එක අකුසලයක් නෙමෙයි එහෙමයි ඒ නිසා එතෙන්ද කියන්න වෙන්නේ නොදැන සිදුණු සිදුවීමක් එහෙම එතකොට නොදැන සිදුවීම් සිදු කියලා කර්ම රැස් ඉඩක් නැහැ මොකද තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති නිසා එහෙමයි මොකද අපි දැන් අපි හිතමුකෝ ගහක් කඩාගෙන වැටිලා සතෙක් යට වෙලා මැරෙනවා. ගලක් පෙරලලා සතෙක් යට වෙලා මැරෙනවා. ඉතින් ඒ සිද්ධිය සිද්ධ වුණයි කියලා ඒක අපේ කිසි සම්බන්ධයක් නැහැ. එහෙමයි. ඒ වගේ කකුල ඔසවලා තියෙනකොට ඒක යටට සතෙක් අහුවෙලා මැරුණයි කියලා එතන අපේ සම්බන්ධයක් නැහැ. එතකොට අර චේතනාව සහ ඒ මානසිකත්වය එතන සම්බන්ධයක් නැති නිසා ඒකට නොදැන කරන අකුසල කර්මය හෝ නොදැන කරන කර්මය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නොදැක සිද්ධ වෙන සිදුවීම. එහෙමයි. එහෙම නැත්නම් කිසිම මානසික සම්බන්ධතාවයක් නැතුව කෙරෙන ක්‍රියාවක්. එහෙමයි. හැබැයි දැන් ඊට වඩා ටිකක් වෙනස් දෙයක් සිද්ධ වෙනවා කුඹුරු කොටනකොට. මේවා එකින් එකම පරිස්සමින් තේරුම් ගන්න. දැන් කුඹුර කොටනකොට මම මේ උදළු පාරක් පාසා පණුව කොටනවා කියන අදහසක් මනුස්සයාට ඇත්තේ නැහැ. එහෙම. මනුස්සයාට තියෙන්නේ ගොවිතැන් කිරීමේ අදහස. හැබැයි ඒ ගොවිතැන් කිරීමේ ක්‍රියාවලිය කලක් කරගෙන යනකොට අත්දැකීම තුලින් ලැබෙනවා මේ කුඹර කොටනකොට පණුව කැපෙනවා කියන. එහෙමයි. ඊට පස්සේ දැන් එතනින් එහාටත් දැන් උදැල්ල අරගෙන කුඹරට ගිහිල්ලා දැන් මේ කොටන කොටන වාරයක් පාසා පණුව කැපෙනවානේ කියලා හිතන්න ගියොත් එහෙම මේ මනසට කුඹුරු වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා කොතනකවත් කුඹුරු වැඩ කිරීම අධාර්මික ව්‍යාපාරයක් හැටියට දක්වන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ දන දන කුමිනාසකයේදී මාදී ඉතින් ඒක හිතාමතාම කරන අපරාධනේ. එහෙමයි. ඒවා ඉතින් ඍජුවම අකුසල කර්ම. එහෙමයි. දැන් පස අස්සද්දන්නට යම්කිසි උපාය මාර්ගයක් යෙදීම කියන එක අපි මේ සතුන් මැරීම සඳහා ඉලක්ක කරගෙන කරන සචේතනික ක්‍රියාවක් නෙමෙයි. හැබැයි දැන් අපි දන්නවා මෙහෙම දෙයක් වෙනවයි කියලා. ඒක වැළැක්විය නොහැකි කාර්යය. ඒ වැළැක්විය නොහැකි ආකාරයෙන් එහෙම දෙයක් සිද්ධ වුනහම චේතනාවේ සම්බන්ධතාවයක් ඒ කියන්නේ ඒ පිළිබඳව මැරීමේ ඝාතන අදහසක් නැහැ. එහෙමයි. ඒ නිසා ප්‍රාණඝාතය සම්පූර්ණ වෙනවා කියලා කියන්න බෑ. එහෙමයි. හැබැයි අපේ ක්‍රියාත්මක වීම නිසා අර සතා අර විදිහට ඝාතනයක් සිද්ධ වෙනවා. එහෙමයි. එහෙමයි. එතකොට ඒක 100ට 100ක් දන්නේම නැහැ කියලා කිය අර ඇවිදිනකොට සිද්ධ වුණා වගේ මොනම සංඥාවක්වත් නැතුව වෙන දෙයක්ුත් නෙමෙයි. එහෙමයි. හැබැයි ඝාතන චේතනාවක් නැහැ. ඉතින් මේ බඳු තැනකදී ප්‍රාණඝාත කුසලය සම්පූර්ණ වෙනවා කියලා කියන්න බෑ. හැබැයි යම්කිසි සාංශාරිකව බාහිරින් ලැබෙන සුළු සුළු විපාකයක් බඳු දෙයක තියෙන්න පුළුවන් ඉතා සුළු වශයෙන්. එහෙමයි. ඒ කියන්නේ සසර ගමනේදී යම් යම් බාහිර දේවල් වලින් පීඩා ඇතිවීම. එතකොට උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මැල්ලුම් ටිකක් ලියනකොට අත කැපෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අර තමන්ගේ ජීවිතයේ අහෝසි වෙන තරමට ඒ කර්මය බලපතල වෙනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්නේ සචේතනිකවම ඝාතන අදහසින් ඒක කළොත්. එහෙම. එතකොට එහෙම එකක් නැති නිසා අර වගේ සුළු සුළු විපාක ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඒව අපට පැහැදිලිව මෙන්න මේකෙන් මේක වෙනවා කියලා එහෙම ප්‍රත්‍යඥ වික්ෂුවක් හැටියට අපිට එහෙම නිශ්චය කරන්න පහසු නැහැ. ඒවා ඉතින් බුදු කෙනෙකුගේ ඥාණයෙන් තමයි විසඳිය යුත්තේ අපිට අනුමාන වශයෙන් තේරුම් ගන්නට පුළුවන් ඒකේ මේ විදිහේ தත්වයක් ඇතිවිය හැකි එහෙම. ඊළඟට තව ටිකක් එහාට ගියාම සමහරු වලක්වන්න පුළුවන් තනත් නොසලකිලිමත්කම නිසා කර්ම කරගන්නවා. දැන් කුඹුර කොටනවා වගේ එකක් අපිට වළක්වන්න පහසු නැහැනේ. එතකොට එතන වැළැක්විය නොහැකි තත්ත්වයක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපිට ඝාතන චේතනාවකුත් නැහැ. ක්‍රියාව නවත්තන්නත් බෑ. ක්‍රියාව වෙනස් කරන්න විදිහකුත් නැහැ. එහෙමයි. එහෙමයි. නමුත් දැන් අපි හිතමු මෙහෙම දැන් යම්කිසි කෙනෙක් රොඩු කුණු ටිකක් අතු ගාලා එකතු කරනවා. හෙලිකසල. එකතු කරලා ඒක දවස් දෙකක් කොහොම තියෙන්න. තියෙන්නරලා ඊට පස්සේ ගිනි තියනවා. එහෙමයි. එතකොට දැන් මේකේ ඉන්න සත්තු ටික මරනවායි කියන අදහසක් නැහැ. හැබැයි අත්දැකීම් තුලින් මෙහෙම එකතු කරලා තිබ්බහම ඒකේ පුංචි පුංචි ක්‍රමින් සත්තු එකතු වෙනවායි කියලා දැනුමක් තියෙනවා. එහෙමයි. අවශ්‍ය නම් ඒක වෙනස් කරන්නත් පුළුවන්කමකුත් තියෙනවා. එතකොට ඕනනම් ඔහුට හෝ ඇයට පුළුවන් අර කුණු රොඩු ටික එකතු කරපු දවසේම ගිනි තියන්න. එහෙම නැත්නම් ඒක ගිනි තියන්නේ නැතිව පොහොර සකසන තැනකට එකතු කරලා දාන්න. එහෙම නැත්නම් එදාම ගිනි තියාගන්නත් බැරි වුණා එදාම අස් කරගන්නත් බැරි වුණා පසුව අස් කරනවා නම් පොඩ්ඩක් ඒක අවුස්සලා තියන්න පුළුවන් අර සතු සත්තු ඉන්නවනම් ඒ සතු ටිකට යන්න. එහෙම. ඒතර මේ මොකක්වත් නැතුව සමහරලාට කූඹි ඇඹලෝ එතන ගොඩක් සැරිසරනවා කියලා දැන දැනත් දැක දැකත් උම්මරන්නට කියන විශේෂ ඉලක්කයක් නැති වුණාට මේක ගිනි තිබ්බහම මැරෙන බවක් දන්නවා. වෙනස් කරගන්නටත් යම්කිසි ඉඩ කඩකුත් තියෙනවා. හැබැයි නොසැලකිලිමත් බවත් එක්කලා කටයුතු කරනවා. එහෙම වෙනකොට එයින් ඇති වෙන ඵලය අර කුඹුරු කොටනකටත් වඩා ටිකක් බරපතල වෙන්නත් පුළුවන්. එහෙම. මොකද එතන වළක්විය හැකි ඉඩකඩ තිබියදී ඒක වැළැක්වීම සඳහා අපි උනන්දුවක් ඇති කරගන්නේ නැහැ. එතකොට ඒ ඇති කරගන්නේ නැත්නම් මොකද අර සත්වයින් කෙරෙහි දයාවක් මතුවෙලා නැති නිසා. එහෙමයි. ඔව්. දැන් අපේ ස්වාමිනාස අපේ මේ ගෝවිතනාශ්‍රිතව ග්‍රාමීයව තියෙන හොඳ ක්‍රියාපටිපාටියක්. ඒ කියන්නේ සත්තු දැන් ගිනි තියන්න කලින් උලන් හමන අතට විරුද්ධ අතට ගිනි තියෙනවා. ඊට පස්සේ සතුන්ට පළවා හරින්න අවශ්‍ය ක්‍රම එහෙමයි. ඔව් දැන් හේන්ගෝ විතං කරනකොට ඒ ගස් කොළන් කපලා දාලා ඉතින් ගහ කපපු ගමන් ගිනි තියන්න බෑ අමු ගස්නේ. ඒක වේලෙනකම් තියන්න වෙනවා. ඉතින් ඒතකොට දවස් කීපයක් ගත වෙනවා. ඒතකොට සත්තු, සර්පයෝ ඒ වස්තේ රිංග ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අතීත කාලයේ ගොවියෝ කරලා තියෙන්නේ අර හුලං තමන අතට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තමයි ගිනි තියන්නේ. එතකොට හෝගාලා එකට ඇවිලීගෙන යන්නේ නැහැ. ටික ටික තමයි ඇවිලෙන්නේ. එතකොට අර ඉන්න සර්පෙයින්ට ඉවත් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම ගිනි තියන්න කලින් සමහරට පොල්ලක් අරගෙන තට්ටු කරගෙන තට්ටු කරගෙන යනවා. එහෙම සත්තු ඉන්නවනම් යන්න කියලා සමහරට ඒක වාක්‍යයක් හැටියටත් කිය කිය. එහෙමයි. මෙහෙම ඉන්නවනම් උඹලා ඵලයල්ලා මට පව් නැහැ කී කී. ඉතින් එහෙම. එහෙම. ඉතින් පව් නැහැ කිව්ව පමණට පව් සිද්ධ වෙන්නේ නැති වෙන්නේ නෑ. නමුත් අර ශබ්ද කර යම්කිසි හඬක් ඇති කරනවා. හඬක් ඇති කරනවා ඊළඟට අර දණ්ඩෙන් පොළවට සහ රොඩු වලට තට්ටු කරනවා. එතකොට සර්පයන්ට ආදිය දැනෙන්නේ ඒ කම්පනය. එහෙම. එතකොට ඒ සත්තු ඉවත් වෙනවා. එහෙම. ඉතින් අන්න එහෙම අපිට උපායශීලී වෙන්න පුළුවන් ඕනනම් යම් යම් හානි වළක්වන්න. ඉතින් ඒ නිසා නොදැනුවත්ව සිද්ධ වෙනවා කියන තැන්වලදී අපිට ওই විදිහට විවිධ ප්‍රභේද තියෙනවා ඒ වගේ. සම්පූර්ණ කිසිම මානසික සම්බන්ධතාවයක් නැතුව අර ඇවිදිනකොට වගේ සිද්ධියකදී පෑගිලා මැරෙන්න පුළුවන්. අපි දන්නෙත් නෑ. අපි එහෙම දෙයක් හිතලත් නෑ. අපිට සංඥාවක්වත් එන්නෙත් නෑ. එහෙමයි. කුඹුර කොටනවා වගේ තැනකදී පොඩි සංඥාවක් එනවා. හැබැයි අර එහෙම සතුන් මරන්න ඕන කියන ලොකු අදහසක් නෑ. සහ ඒක වැලැක්විය හැකි රටාවකුත් එතන පෙනෙන්නේ නැහැ. ඒතර තමන්ගේ දිවි පැවැත්ම සඳහා තමන් ධාර්මික ක්‍රියාවක් කරගෙන යනවා. ඒකෙදි අතුරු ඵලයක් හැටියට අරහෙම වෙන්න පුළුවන්. ඒක තව වෙනස් අවස්ථාවක්. ඒ වගේම තුන්වෙනි අවස්ථාව තමයි සම්පූර්ණ නොසලකිලිමත් බවෙන් කටයුතු කරනවා. එහෙම වෙනකොට අපිට යම්කිසි සංඥාවකුත් තියෙනවා මෙතන මෙහෙම වෙනවා කියලා අවශ්‍ය නම් වළක්වන්න පුළුවන් පැතිකඩකුත් තියෙනවා ඒකක්වත් නොසලකා කටයුතු කරනකොට එතන ගොඩක්ම දුර්වල මානසික තත්ත්වයක්. එහෙමයි. ඉතින් එහෙම වෙන්න වෙන්න අකුසලය ඒකේ විපාක ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. දැන් මොකද අපි මීට පෙරත් කතා කරලා තියෙන අරවින්ද මහත්මයාට මතක ඇති මේ කුසල අකුසල කර්මයන් સિદ્ધ කරද්දී එහි සාධක දෙකක් එකතු වෙනවා. එකක් තමයි මානසික සාධක, අනිත් එක තමයි භෞතික සාධක. එතකොට මානසික සාධකයයි භෞතික සාධකයයි දෙකම එකතු වුණොත් ඵලය ඔය දෙපැත්තෙම ඇති වෙනවා. ඒ කියන්නේ චේතනාවත් ඇති වෙලා තියෙනවා ලෝකෙට හානියකුත් සිද්ධ වෙලා. එහෙම. එතකොට සසර විපාක ලැබෙනකොට චේතනාත්මකව ඇති වෙච්ච දේ ප්‍රතිසන්දියට බලපානවා. ප්‍රතිසන්දියටත් බලපානවා ප්‍රවෘත්ති විපාක ඇති කරන්නත් බලපානවා. එතකොට ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක කියලා අර විපාකය දෙවිධයකින් බලපානවා චේතනාවයි භෞතික සාධකයයි දෙකම සිද්ධ එහෙමයි. එතකොට ප්‍රතිසන්ද විපාක කියලා කියන්නේ උත්පත්ති සිත ඇති වෙන්නට බලපානවා. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ එතනින් ඉඳන් මරණයටපත් වෙනකම් සැප දුක් විඳින්නට කර්ම හේතු. එහෙමයි. එතකොට දැන් යම්කිසි කෙනෙක් අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සතෙක් මරන්න හිතනවා. හිතුවට දැන් ඒ සතා මරන්න හිතනකොටම සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනා. දැන් උපක්‍රමයේ යෙදීම සහ මරණය කියන එක කරන්නේ නැහැ. ඒතර භෞතික ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. හැබැයි මානසිකව යම් චේතනාවක් පහළ වෙනවා. දැන් එතනත් අර ප්‍රාණඝාතය කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් කර්මයක් සිද්ධ කරනවා. එහෙමයි. අර චේතනාව. එහෙමයි. ද්වේෂ මූලික සිතක්. එතකොට මේ බඳු කර්මයක් හේතු වෙන්නට පුළුවන් මරණාසන්න මොහොතේදී සිහිපත් වුණොත් දුගතියක උපදින්න හේතු වෙන්න පුළුවන්. දැන් අපිට පෙනෙන ওই බඳු අවස්ථා ඒරක පත්තනාග රාජ්‍යය හැටියට ඒ හාමුදුරුව උපදින්නේ ලෝකෙට හානියක් කරලා නෙමෙයි. එහෙම. පශ්චාත්තාපය නිසා. එතකොට සිත දූෂ්‍ය කර ගැනීම චේතෝ පදෝස හේතුම්හි සත්තාගච්ඡති දුග්ගති. එතකොට සිත දූෂ්‍ය කර ගැනීම නිසා සත්‍ය දුගතිය උපදිනවා. ඊළඟට කවුද ධර්මාශෝක රජුරු ගත්තහම අර දහස් ගණනක් මිනිස්සු මරපුවා නිසා නෙමෙයි දුගතිගාමී වෙන්නේ. අර පවන් සලනකොට වටාපත හැපිලා හිත දූෂ්‍ය කර ගැනීම. එතකොට හිත දූෂ්‍ය කර ගැනීමම පමණක්ම දුගතිගාමී වෙන්නට දුක්ඛිත ප්‍රතිසන්දියක් ලබන්නට හේතුවක්. එහෙමයි. ඒ නිසා සතෙක් මරන්නට සිටීම වුණත් අපිට දුගතියෙහි උපදින්නට කාරණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අනික් අතට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා තියෙනවා. එතකොට මේ මනෝ කර්මවලදී ව්‍යාපාදය ප්‍රධාන වශයෙන් කර්මයක් හැටියට දක්වනවා. ඒ විදිහට. ඊළඟට දැන් අර සතා මැරීමේ චේතනාවත් ඇති වෙලා අතර චේතනාව ඇති වුණාම එතනත් දුගතිය උපදින්න පුළුවන්. හැබැයි අකල් මරණ වලට පැමිණෙන්නට ඒ කර්මය හේතු වෙන්නේ නැහැ. ඇයිද එයා ක්‍රියාත්මක කළා භෞතික වශයෙන් ඒ සත්‍යගේ ජීවිතය අහෝසි කළේ නැහැ. අපි හිතමු සතා මරන්නටත් හිතුණා ඒ වගේම වදක චේතනාවෙන් ක්‍රියාත්මක කළා සතා මැරුවා. දැන් මානසික කරුණු ටිකක් සම්පූර්ණයි භෞතික සාධක ටිකක් සම්පූර්ණයි. එහෙම. සම්පූර්ණ වුණාම ඒ කර්මය එතනටාට ප්‍රතිසන්දි විපාක හැටියට දුගතිය උපද්දවන්නට සමත් වෙනවා. ඒ වගේම අකල් මරණ ගෙන දෙන්නට එය හේතුවක්. දානමය කුසලය ගත්තා වුණත් එහෙම. එහෙමයි. දානයක් දෙන්නට ඕන කියන අදහස ඇතිවීමම කුසල චේතනාවක්. එයම සුගතිගාමි කරන්න හේතු වෙන්න පුළුවන්. නමුත් දෙන්න ඕන කියලා හිතුවට දෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට කලින් මිය යනවා. එතකොට අර ආහාර පාන ටික සකසලා පූජා කරලා තව කෙනෙකුගේ කුසගිනි නිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. එහෙම. එතකොට භෞතික ක්‍රියාව නිෂ්ක්‍රීයයි මානසික ක්‍රියාවලිය සිද්ධ වෙලා එය සුගතිය උපදින්නට හේතු හැබැයි ආහාර පාන ලැබීම සඳහා ඒ කර්මය එතරම් සහදායක වෙන්නට තියෙන ඉඩ කඩ අඩුයි. එතකොට ඒ මානසික භෞතික දෙපැත්තම සිද්ධ වුණොත් විපාකයක් ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක කියන දෙපැත්තම ශක්තිමත්ව ලැබෙන්න හේතුවක් වෙනවා. එහෙමයි. ඉතින් මේවා හරීම සූක්ෂමයි සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නත් පහසු නැහැ. ඒ වගේම අපිට ඒවා නිශ්චිත වශයෙන් මේක මෙහෙමමයි වෙන්නේ කියලා පැහැදිලි කරන්න පහසු නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කර්ම විශය කියන එක අචින්තීය විශයක්. ඒක හිතලා එහෙම තේරුම් ගන්න පහසු නැහැ. ඒ වගේම කොයිතරම් සසරේ අත්දැකීම් ලැබුවත් මහා ප්‍රඥා වූ සරියුත් මහරහතන් වහන්සේ වගේ කෙනෙකුට ඒ කර්මයේ සමස්තය ග්‍රහණය කරන්න පුළුවන් කමක් ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් විෂය වෙන ක්ෂේත්‍රය කර්ම විෂය. ඒ මොකද ඒක තරම්ම හේතුඵල ධර්ම න්‍යායත් එක්කලා ආත්පස පැතිරී යන සූක්ෂම ක්‍රියාවක්. එතකොට සම්මා සම්බුදුවරයෙක් තමයි සමස්ත විශ්වයේ හේතුඵල ක්‍රියාවලිය ਸਰව සම්පූර්ණයෙන් ස්පර්ශ කරන්නේ. එහෙම ස්පර්ශ කළොත් තමයි මේ හාත්පස ඒ කර්ම ක්‍රියාවලිය කොහොමද හේතුඵල ජනිත කරන්නේ කියලා තීරණය කරන්නේ. එහෙම. එහෙම නැති කෙනෙකුට පුළුවන් වෙන්නේ ඉතින් තම තමන් දන්නා හේතුඵල ක්‍රියාවලියේ ප්‍රමාණයට තමයි කර්මය කර්මඵල විග්‍රහ කරගන්න වෙන්නේ. එහෙමයි. දැන් අවසරයිද? ඒ හේතුව හින්දාම වෙන්නේ නැතිව නිගණ්ඨනාගත පුත්තලා මේ පාර අතුග ගා යන්නේ කියන්නේ ඇවිදින කොට සත්තු පෑගෙන කියන්නේ අන්තගාමී සිතුවිලි වලට වෙන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් අපිට ඒක වෙන්නේ දැන් නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ කර්මවාදී එහෙමයි. දහමක් නිදේශනා කරන්නේ. එහෙමයි. ඒතර කර්මය කර්මඵලය පිළිගන්න තැනට ආවහම අර මම මුලින් කිව්ව එකයි අපේ ජීවිතයේ අත්දැකීමක් හැටියට දැන් මුලදී අපි මල් ආසනයක් සුද්ධ කරන්න පිහදානකොට අපට ධර්මය ගැන කුසල අකුසල කර්මයන් ගැන තරම් වැටහීමක් නැති කාලේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි එහෙම මෙහෙම පියදම්ම සත්තු මැරෙනවද ඒව අපට අදාළ නැහැ. කුණු ගොඩක් ගිනි තියනකොට ඒක කොහොම හරි මේ ගිනි දැල්ව ගන්න ඕනකම නිසා මේකේ සත්තු ඉන්නවද කෝඹි ඉන්නවද උන් මැරෙනවද ඒව අපට අදාළ නැහැ එහෙම. හැබැයි දැන් මේකේ මේ මේ විදිහට කර්ම සිද්ධ වෙනවා ඒවා සුදුසු නැහැ අපේ සිත කිරිට වෙනවා මෙහෙම විපාක තියෙනවා කියලා දැනගත්තාම අපට එක්තරා බියක් ඇති වෙනවා ඒ මොකද ප්‍රධාන වශයෙන්ම දැන් අපි ආත්ම මූලිකවනේ දේවල් ගැන කල්පනා කරන්නේ. එතකොට මට දුක් විඳින්න වෙයිද? මට මේකෙන් පාපයක් සිද්ධ වෙයිද? ඒකත් එක්ක තැතිගැන්මක්. එතකොට අපි සීමා අතික්‍රාන්තව දේවල් පාලනය කරන්න උත්සාහ කරනවා අර මට හානි වෙයි කියන බය නිසා. එහෙම. ඒ මොකද දැන් හේතුව ඵලය පිළිගන්න ඕනේ, කර්මය කර්ම විපාකය පිළිගන්න ඕනේ. මෙහෙම කළොත් මට මෙහෙම වෙනවා. එතකොට ඒක දැනගත්තාම අර ආත්ම මූලික චින්තනයත් එක්කලා අපි අගති ගන්න. එහෙමයි. ඊට පස්සේ අපි ධර්ම මූලික තැනකට එනකොට තමයි මෙතන සත්පුද්ගල වශයෙන් ගත හැකි හෝ ගත යුතු දෙයක් නැහැ. ඒ නිසා සචේතනිකව මම ඒවා කරන්න නැතුව වළක්වන්න ඕන. හැබැයි සතුන් මැරෙනවා කියන එක මට 100ට 100ක් නවත්තන්න වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඇවිදගෙන යනකොට සතෙක් පෑගිලා මැරෙනවා කියලා කියන්නේ ඒ සතාට මැරෙන්නට යම්කිසි හේතුවක් අකල් මරණයට හේතුවක් තියෙනවා නම් ඒක මගේ පාදයට පෑගිලා මියන්නට පුළුවන්. හැබැයි ඒක මම දැනගෙන කළොත් තමයි ඒක මට අකුසල කර්මයක් වෙන්නේ. එතකොට මගේ පැත්තෙන් මම රැකෙනවා විනා ලෝකයේ සර්ව සම්පූර්ණ හේතු සාධක පාලනය කිරීමේ හැකියාවක් මට නැහැ. එහෙමයි. අවසරයි අපි සනේ දැන් අපි ආස්වාස ප්‍රාස්වාසයේදී අපි නොදන්න සතුන් මේ යනවා. මේ යන්න පුළුවන්. එහෙම. අපේ දැන් මුඛය තුල මේ කේටය තුල උනත් අප්‍රමාණ සත්ව ඉන්නවනේ. එහෙමයි. එතකොට ඒ වගේ අපට අර සීමා අතික්‍රාන්ත වෙලා දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් ඒ වගේ අර දැන් අපි හිතමු දැන් පණු බෙහෙත් ටිකක් බිව්වහම මොකද වෙන්නේ? <laughs> ඉතින් ඕවා සමාජයේ තියෙන ප්‍රශ්නනේ. ඉතින් දැන් පණු බෙහෙත් නොබී පණු උත්සන්න වෙලා මැරෙනවද? එහෙනම් එහෙම නැත්තම් පණු බෙහෙත් ටිකක් බීලා මේක පාලනය කරගන්න. ඉතින් එතනදී අපට කියන්නට වෙන්නේ අර අතීතයේ අපේ මව්පියෝ පරිහරණය කරපු ක්‍රම. දැන් අපි පුංචි කාලේ හැම අපිට කවදාවත් ඔය බටහිර ඖෂධ දීලා නැහැ පණු බෙහෙත් හැටියට. අපේ අම්මලා දීලා තියෙන අර කොලානුපානය කියලා එකක් තියෙනවා. ඔය කොළ ಜಾති දාලා ඒවා තම්බලා මේ ඒවා මිරිකලා දෙනවා. ඊළඟට ඔය කොහොම පොතු වගේ තම්බලා දෙනවා. ඒවා තමයි පණුවන්ට කියලා දුන්නේ. ඒවෙන් පණුව මැරෙනවා නෙමේ දුර්වල වෙලා ශරීරයෙන් ඉවත් වෙනවා, නික්මෙනවා. ඉතින් එතකොට ඒ සතුන්ටත් කෙලින්ම ඝාතනය කිරීමක් එතන වෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයත් ආරක්ෂා කරනවා. ඉතින් ඒ වගේ උපාය මාර්ග පාවිච්චි කරනවා. එතකොට ඉතින් එතනට ප්‍රඥාව පහළ වෙන්නේ අර මධ්‍යස්ත තැනකට එනකොටයි. එහෙම නැතිනම් මුලදී අපි නොසලකා හරිනො එහෙම නැත්තම් සලකිලිමත් වෙන්න ගිහිල්ලා අපි අන්තගාමී. දැන් නිගණ්ඨනාත පුත්ත වගේ අයට ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. එතකොට අර මේ යනකොට ඇවිදිනකොටත් මේක පිහදදා පාර පිහදදා යන්න ඕනේ. ඊට පස්සේ වතුර ටිකක් බොනකොටත් ඇල්ල වතුර බොන්න එපා. ඒක අර මේ අවුවේ තියලා උණු කරලා එහෙම බොන්න. ඉතින් එතකොට එහෙම ලෝකේ පවතින්න පහසු නැහැ. දැන් ඔය සම්බන්ධව කතා කරනකොට එක් අවස්ථාවක අනුරුද්ධ හාමුදුරුව දිවස් ඇති භික්ෂුන් අතරින් අග්‍රයිනේ. එහෙමයි. උන්වහන්සේට අරහත්ත්වයට පත් වෙන්නට පෙර ආතුවම දසදහසක් සක්වල දකින්නට පුළුවන් විදිහේ දිබ්බ චක්කු ඥානය පැවතුණා. එහෙම. එතකොට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලත් නැහැ. ප්‍රතඥයෙක් හැටියටම උන්වහන්සේට ඒ ශක්තිය අවදි වුණා සාංශාරික පුහුණුවත් එක්ක. එහෙමයි. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා පැන් පෙරහනෙන් පෙරලා ගෙනල්ලා තබාගෙන වළඳන්න. එතකොට දැන් දවසක් භික්ෂුන් වහන්සේලාට ගෙනත් තියෙන වළඳන්න ගෙනත් තියෙන පෙරලා ගෙනත් සකසලා තියෙන පැන් බඳුන අනුරුද්ධ හාමුදුරුවෝ දිවසින් බලනවා. දිවසෙන් බලනකොට මේකේ කුඩා කුඩා ප්‍රාණීන් කෙලවරක් නැත්තේ. ඊට පස්සේ මේ අනුරුද්ධ හඳුරෝ කියනවා මේ පානීය ජලයේ ප්‍රාණීන් ඉන්නවා. එහෙමයි. ඊට පස්සේ මේක ගින්නක් වගේ හැමතැනම පැතිරෙනවා. මෙහෙම අනුරුද්ධ හඳුරෝ කිව්වය මේ වළඳන තැන්වල ප්‍රාණීන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ළඟටත් මේ පණිවිඩය යනවා. එහෙමයි. ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කවුද කිව්වේ? අනුරුද්ධහන් අනුරුද්ධහන්ට එන්න කියලා. අනුරුද්ධ ඔබ කිව්වද මේ මේ පානීය ජලයේ ප්‍රාණීය වෙනවා. ඔව් ස්වාමී. කොහොමද දැක්කේ? දිවසින් <laughs> දැක්කේ. ඊට බුදුහාමුදුරු තහනම් කරනවා වළඳන තැන් දිවසින් බැලීම තහනම්. ඒවයි. <laughs> මොකද එහෙම දිවසින් බල බලා වතුර බොන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක අර සීමා අතික්‍රමණය කිරීම. එහෙම. එතකොට ඒ වගේ අපිට මේ ලෝකය තුල සිද්ධ වෙන සෑම දෙයක්ම අපිට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා හේතුඵල ක්‍රියාදාම. ඒතට ඒ ක්‍රියාදාමයේ තුල අපි සචේතනිකව දේවල් නොකර ඉන්නට සහ හැකිතාක් ලෝකය තුල අනර්ථයක් සිද්ධ වෙනවා නම් එය වළක්වන්නට කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක පළවෙනි පියවර තමයි මගෙන් වරදක් සිදු නොවි මගේ සිතුවිලි වචන ක්‍රියා සංවර කර ගැනීම දෙවැනි පියවර තමයි පරිබාහිරව හෝ සිද්ධ වෙන යම්කිසි අනර්ථකාරී දෙයක් තියෙනවා නම් එය හැකිතාක් දුරට වළක්වාලන්නට ක්‍රියාත්මක වේ. එහෙමයි. ඉතින් එතකොට ඒවා ඒ ඒ අවස්ථාවත් එක්කලා වෙනස් වෙනවා. දැන් පැවිද්දෙක් හැටියට ගත්තාම පැවිද්දාගේ ප්‍රතිපත්ති ක්‍රමය තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොළව කොටන්න එපා. උපසම්පදා භික්ෂුවට පොළව කෙටීම නොකල යුතුයි කියලා බුදුහාමුදුරුවෝ විනය ප්‍රඥප්තිය පනවනවා. එහෙමයි. ඉතින් භික්ෂුවට පොළව කොටන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඇයි අනුන්ගෙන් යැපෙන දෙයින් අනුන්ගෙන් ලැබෙන දෙයින් යැපෙන නිසා. හැබැයි ගිහියාට පොළව කොටන්න නැතුව ජීවත් වෙන්න බෑනේ. ගොවිතැන්පත් කරගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට ගිහියා පොළොව කොටනකොට පණුවෙක් කැපුණයි කියන එක ඒක හිතාමතා පණුව කපන්න කරනව නෙමෙයි. නමුත් ඒක වළක්වන්න බැරි මට්ටමේ ක්‍රියාවලිය. ඉතින් එතකොට ගිහියා කල්පනා කරනවා නම් හාමුදුරුවන්ට පොළොව කොටන්න එපා කියලා තියෙනවා. මාත් එහෙම ඉන්න ඕන කියලා හිතනවා නම් ඉතින් ඒක අර ගිහි ජීවිතයේ ඉඳගෙන පැවිද්දෙක් වගේ හිතන්නට පෙළඹෙනවා. එතන අර්බුදයක් ඇති වෙනවා. ඒතර පැවිද්දෙක් හැටියට පැවිදි වෙලා අපිත් ගොවිතැන් කරන්න ඕන මේ ලෝකෙට කණ්ඩ දෙන්න ඕන කියලා හිතාගෙන උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හැටියට පොලෝ කොටලා අස්සද්දලා ගොවිතැන් කරන්න යනවන එතන පැවිදි වෙලා අර ගිහි සංකල්ප මත යැපෙන්නට උත්සාහ දරිනවා. එතනත් විකෘතිය. එහෙම. එතකොට ගිහියෙක් හැටියට ඉඳගෙන පැවිද්දෙක් විදිහට හිතන්න යනවා නම් එතනත් විකෘතියක් වෙනවා. පැවිදි වෙලා ගිහියෙක් හැටියට හිතන්න යනවා නම් එතනත් විකෘතියක්. ඉතින් එතකොට ওই විදිහට අගතිගාමී தත්වයන් ඇති වෙන්නේ අර මධ්‍යස්තව මේ හේතුඵල රටාව හරියට තේරුම් නොගැනීම. ඉතින් බුදුදහමේ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක්. ඒ නිසා සචේතනිකව අපි අතින් වරදක් සිදු නොවෙන්න අපි කටයුතු කරන්න ඕන. ඉන් ඔබට ලෝකෙ සිද්ධ වෙන හානි අපට වැළැක්විය හැකි ප්‍රමාණය වළක්වාගෙන කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්නට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉන් ඔබට අපි අගතිගාමි වෙනවා නම් ඒක තමන්ගේ දැක්ම ප්‍රඥාව පිළිබඳ ගැටලුව. එහෙම. ඉතින් සුපුරුදු පරිදි අදත් අපිට ඊටමත් වටිනා දහම් කාරණා රාශියක් අපේ ස්වාමින් වහන්සේ උදාහරණ සහිතව පැහැදිලි කරලා දුන්නා. අපිට අපේ දහම් නුවණ වඩවා ගන්නට අපේ ජීවිත සාර්ථක කරගන්නට අතිශයින්ම වැදගත් වැඩසටහනක් වෙනවා කියලා අපිට විශ්වාසයි. ඉතින් කෙසේ වුවත් අපිට වෙන් වෙලා තියෙන කාලය මේ මොහොතේ අවසන් වෙන නිසා අපිට ඔබගේ නිවසින් සමුගන්නට සිදු වෙනවා. තවත් මේ වගේ මහරවත් වැඩසටහනකින් ලබන සතියේත් අපි ඔබගේ නිවසට එන බලාපොරොත්තු වෙනුයි අද අපි ඔබගේ නිවසින් සමුගන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පිං අප්‍රමාණ පිං සිද්ධ වෙනවා. අදත් අපගේ දැනුම, ඥානය, ප්‍රඥාව වර්ධනය කරන්න ඔබ වහන්සේ මේ කරපු උපකාරය පිළිබඳව ඉතින් මේ ජනිත කරගත්තා වූ කුසල සම්භාරය අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. මේ කරගෙන යන සාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යනට ඔබ වහන්සේට හේතු වාසනා වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම සාක්ෂාත් වේවා. ඒත් එක්කම අපේ සුපින්නතුනේ අපේ සභාපතිතුමා සිය සමාජ්‍ය කණ්ඩායම මේ සියලු දෙනාටත් අපි මේ පින කුසලයේ අනුමෝදන් කරනවා මේ වගේ තව තවත් ශාසනික මෙහෙවරවල් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යාමටත් එතුමන්ලා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලබන්නටත් නිතතින්ම අපිත් එක්ක එකතු වෙන දායකකාරකාදී ඔබටත් අපි මේ පින කුසලයේ අනුමෝදන් කරනවා ඔබගේ සියලු යහපත් කටයුතු බලාපොරොත්තු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඒත් එක්කම අවසන ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණයම සාක්ෂාත් කරගනිත්වා ඉතින් එහෙනම් සුපුරුදු පරිදි නැවතත් ලබන සතිය ඔබගේ හාලෙන් දෙට එන බලාපොරොත්තුෙන් අපි ඔබගේ නිවසින් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.